ධර්මදේශනා මාලාවේ තුන්වන ධර්මදේශනාව. ශ්‍රී සම්බුද්ධ ධර්මයේ අකාලික ගුණය අරබයා කරන ලද ධර්මදේශනාවට අප ඊළඟට සමත් නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සංවිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති සබ්බෝ විඤ්ඤෝයිති ගෞරවනීය නිවාසන සනාය ස්වාමීන් වහන්සේ නවතරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනාවේ බුලක් සිද්ධාගරේ තියෙන ලාකාරාම මුල් කරගෙන පවත්වාගෙන වැඩසටහන ඒදී අපි ධර්ම දේශනා සඳහා මූලිකවම දහම් ගුණ 6 ඉදිරියෙන් තියාගත්තා අපි ලැබෙන ලැබෙන අවස්ථාවල හැටියට ශක්ති ප්‍රමාණය එක එක දහම් ගුණය ඒ ඒ දවසට මාත්‍රා කියන තමයි දෙකලේ ඒ අනුව අපි සක්කාතරුණය සාම්ප්‍රදායිකරුණය මේ වෙනකොට අපි සාකච්ඡා කරලා තියෙනවා සක්කාතෝ බලවතෝ ධර්මෝ සම්පිතෝ අකාලිකෝ ඊගාට අපි අද මේ ඉතිරි කරාට බලාපොරොත්තු වෙන්නේ අකාලික ගුණය මේක මෑත කාලේ වෙනකොට මේ වචනේ සෑහෙන අර්ථ විවේචන විවේචන රාශියකට යොමු වචනය. ඒක සාමාන්‍ය සම්ප්‍රදාන කෝලව අපි මේක පරිවර්තනය කරන්නේ කර්ම වේවා ප්‍රතිඵල ලබාගන්නට. අකාන්තකදී. ඒක මේ අද කියන කාර්යබහුල ජීවිත කියන සමාජයක නැත්නම් මේ ජීවන සම්මත රටවල් කියන සමාජවල විශේෂයෙන්ම හොයන දෙයක් තමයි මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගැතිය. ඒ ප්‍රතිඵල වහා බලාපොරොත්තු වෙන ගැතිය කල් නොයවා ප්‍රතිඵල දෙන ක්‍රමය මාක් ජනතාවගේ ප්‍රසාදිත ලක්ෂිතිය. මේක නාගරත් කුචින හොඳ පැත්තෙන් නිසා තමයි මේ විවිධ තාක්ෂණික ක්‍රම මත වෙලා තියෙන්නේ. ඒ කර්මයන් වහන්සේ මේ අවුරුදු 2500 ඒ අනුභවකට කලින් උන්වහන්සේ එක සම්දිස්ථානයකටපත් වුණා මනුෂ්‍ය මනසේ කියන විශේෂයෙන්ම මේ චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්කම එහෙම නැත්නම් මේ සාමාන්‍ය ඥාන සාක්ෂාත් කරගන්නත් එක්කම ඒ වෙලාවෙම තමන් වාසිය දාගත්ත මම බුදුමයි කියලා. කිසිසේත්ම පමාවක් නැතුව තමන් වාසිය විසින්ම ඒ සම්බෝ ඥාණයෙම බුදුවිච්ච බව බුදු වීමත් සමගම අවබෝධ කරනකොට අර සාරා සංකේ කල්පලක්ෂයක් පිරුම් පුරාණාවනේ මනෝකරණය වාක්කරණය ආදී වශයෙන් මේ සම්දි පුරාණ වෙනකොට කවදාකවත් මේ ජීවිතය ලබා ගන්න බෑ ලබා ගන්න ඕනකමකුත් නෑ මතු දවසක මම මේක ලබා ගනිමි කියන ප්‍රණීති වාදයේ ප්‍රාර්ථනාවක් වශයෙන් දානයක් සම්පත් කරනවා වශයෙන් කරගෙන කරගෙන ඇවිල්ලා මේ අවසාන භාවයේ ඒ ගීගේ අකාරපු දවසේ ඉඳලා සෑහෙන උත්සාහයක් කරනවා මෙතෙන් දෙන්න. ඒ නිසා මේ ආකාරාමුත්‍රාමිත්‍රාදී ඒත්ව සම්බන්ධ කරලා බලුවා මේ කික් වෙන පාඩක දෙයක් නෑ. ඒ ලෝකේ ලබා ගන්න බැරි ආමිත පීති, නිරාමිත පීති ගොඩක් ලැබුවට මේ මට මම හිතන දේ හම්බුනේ නෑ කියන අනුව හිස්තන තිබුණා. ඊට පස්සේ ගොඩාක් මේ කය දුක් తీමෙන් දුෂ්කරවත් කිරීමෙන් මේ දි ලබා ගන්න හරියට උත්සාහ කරා. උත්සාහ කරනකොට තේරුණා සැහැණ කාලයක් පස්සේ එන්නේ එන්නේ එන්නේ කාලික භාවය ලැබෙනවා කාලික භාවය ලැබෙනවා කියන ඊට පස්සේ කිසිම ගුරුවරයෙක් නැතුව උනාට මේ නාම පරමාර්ථයෙන් ඈත් වෙන නිසා ඒ නැවතත් යමක්මක් කාලා අඳහදාගෙන මධ්‍යක ප්‍රතිපදාවට ඇවිල්ලා ඒ බුදු වෙන රාත්‍රියේ තමයි ඒ ත්‍රිවිද්‍යා ප්‍රතිලාභයෙන් වර්තමාන මොහොතදීම එතනදීම මේ සාක්ෂාත් කරගන්නේ කියලා සච්චිකරණ වැඩ පිළිවෙල තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ඔය ධම්මදක්කපාපන සූත්‍රය වගේ ගන්නවල සත්‍යයේ ශක්තියම සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘත ඥානෙ කියලා තුනක් කාලා පෙන්නනවා. ඒකේ තේරුම් ගන්නවා මේ ලෝකේ දුක කියලා. ඒක සත්‍යයක් බව. අපි සාමාන්‍යයෙන් ඒක වචනෙට කිව්වට දුක අපකලා පැමිණෙනකොට අපි හැම වෙලාවෙම කියනකොට හිතේ ඉන්න අනුමිලයට යනකොට අපේ ඉෂ්ට වෙන්නේ කියලා අපි හැම වෙලාවෙම මේකෙන් මේකට හේතු කරගන්නට කියනවා. ඉතින් ඒක නැතුව එන එන දුකට දුක්ඛ සත්‍ය වශයෙන් ඒක තේරුම් ගන්නට දුක්ඛේ ඥානය කියන එක. එන්නතම් පරිඤ්ඤය කියන ආත්මසිම තේරුම් ගන්නවා. අපේ සංඛාර දුක්ඛය. ආනික තේරුම් ගන්නකන් දුක්ඛේ ඥානය කියන එක මූල ධර්මයක් විතරයි. ආන ගන්නවනවා ඒක නෑ දැන් බෑ. නමුත් ඒක ඒ තාත්මට්ටම හියන කිසිම ಗುಣ විශේෂයක් අපිට ඇති කරන්නේ බෞද්ධත්ව වෙනසක් ඇති කරන්නේ නෑ. සාමාන්‍ය ධර්ම මට්ටමෙන් නම් ඇති කරන්න ඉඩ තියෙනවා සත්‍යය නෑ. ඊට පස්සේ ඒක ඒ දේ සාක්ෂාත් කරන්නේ තමයි ඒක සමාන අදා කර ගැනීම සඳහා අපි විසින් කළ යුතු අනුග්‍රහයක් තියෙනවා. කෘත්‍ය ඥාන කියලා එකක් තියෙනවා. ඒක පරිණ්‍යය පහත්ම කරගන්නවා. අපි කයින් වචනයක් වයින් ක්‍රියාවක් කරාන අන්න මේ දරු නමේ නමේ නමේ නමේ කො දුකම තමයි. නපුන් කීයක් තියා ගන්නවා දුක් මොනවාද කියනවා කියලා. මම ඉතියා ඕන නිසා වචනයක් කතා කරාන ඉතාමත් කලාතුරකින් අර අනිවාර්යම දුකම තමයි. පිටින් යමක් හිතුවා නම් අනිවාර්යම දුකම තමයි. ඒක නිසා අපි උත්සාහය දෙන්නේ අනේ බයක් ඉඳගෙන ඉන්නකොට කය හොල්ලන්නේවත් නැතුව කාය ක්‍රියා බිඳුවට බසගත්තා නම් අනිවාර්ය අමුත් දුක් ඇතිවීමට හේතු නැති කරලා. ඒ පැයි අනිවාර්ය කතා කරනවා නම් පුදුමාකාර විනාශ සිද්ධ වෙනවා. පින් බලාපොරොත්තු වෙනවා. නැත්නම් ඒක ලේසි නෑ ලොකු කුසලකින් කරන්න ඕනේ. අනිවාර්ය තමයි අද දවසේ මම බෑ පාවිලා ඉන්නවා කියලා කතා කරන විට අපි ශානකෝල වෙනවනම් පාටිසික ක්‍රියා හතර කරනවා නම් පුදුමාකාර දෙනවා. ඒක නිසා ආරම්භක හිත නතර වුණා නම් ආරම්භ තිබුණා නැත. සියුමුණා හිත නතර කරාන මානසික ක්‍රියා නතර කරාන ඕකට අපිට කියන්න පුළුවන් මේ අකාලික බව මේ ජීවිතේ යම් ප්‍රමාණයකට 33 66 100ක් ආදී වශයෙන් අඳහනවා. ඒ නිසා අපි මේ වැඩ පිළිවෙල සබ්බේ සංඛාර දුක්නේ දුක්ඛ සත්‍ය වශයෙන් තියෙන එක බුද්ධ දේශනාවේ සඳහන් කරන කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියන ඒ කායේ තියෙන අන්තිම අඳුම නොකරම ප්‍රාණතාන් කියන කියන අනන්‍යතාවය තුන අන්තිම අඳු දේවයෙන් කරවත්තන කියන ආශ්‍රව ප්‍රසාරය ජීවත් වෙන කී අන්තිම නැතුවම බැරි දේ සංස්කාර වශයෙන් පෙන්වන්නේ කාය ශාර වශයෙන් තමයි පෙන්වන්නේ කාය කියන්නේ කී හරපද්ධතිය මුලදී කාය පවදින බවට කාය සංස්කාර නැත්නම් කාය පස්නාව සංස්කාර විදිහට ගන්න කාය සංස්කාර විදානවා ඒක නතර වීමක් අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් චතුත් අධ්‍යයන යනකොට සම්පූර්ණ කුසමනේ නිල මොනම යන්ත්‍රයකටවත් මොකට අහු වෙන්නේ නැති මට්ටම ඊට පස්සේ වාචී සංඛාර ප්‍රථම ධානයලා ද්විතිය ධානය යනකොට විතක්කමතාව දෙක තමයි වාචී සංඛාර කියන්නේ අපි මේවා ගැන කතා කරන්නේ. ඊට පස්සේ නිරෝධ සමාපත්තිය යනකොට මනෝ සංඛාර නැත්නම් චිත්ත සංඛාර කියන සංඥා වේදනා නැති කරනවා. ඊළඟ අතර කියන්නේ පමණයි කර්ම රසීමක්, චේතනා රසීමක් හෝ දුක්ඛ කිරීමක් අතර ගන්න පුළුවන්. ඉතින් තාපි ඉඳලා ජීවිතේ කාර්යබව ජීවිතේ කරන්න පුළුවන් තරම් මේ කර්ම රැස් කරන එක එහෙම නැත්නම් මේ සංස්කාර රැස් කරන එක කිලෝක් නැහැ. ඒක නිසා සීලයෙන් කාය වචන දෙක ගන්නපත් කරන උත්සාහ කරනවා. සමාධි වාදී පරිඋත්ථාන කෙරෙන්න කරන උත්සාහ කරනවා. විපස්සනාවේදී ඒ අනුශේඛිත සුන්නත කරන උත්සාහ කිරීමෙන් කරන්නේ මේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන මේ දුක් රැස් කිරීම, චේතනා රැස් කිරීම කරගෙන කරගෙන යනකොට කායික මට්ටමේ ඉඳලා අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අකායික මට්ටමට යනවා. එතන ගියාට පස්සේ වහාම තේරෙන පටන් අර ගන්නවා මේ ඒ කියන චිත්තක්ෂණයක. අය කා සංකාර, වචී සංකාර, මනෝ සංකාර වගේ දේවල් අදුවන්නේ නැති කරලා නෙවෙයි අඩු කරන චිත්තක්ෂණයක තේරෙන පටන් අර ගන්නවා මේක තව තව දුරට පුහුණු කළොත් මනුස්ස මනසට යනුල උපරීම කියන්න පුළුවන්. එතකොට 100 100ක්ම සිද්ධ වෙන්නේ වර්තමානයේමයි. ඒකට අකාලිකයි කියනවා වගේ හොඳ ලස්සන දැන් තමයි ඒකට ඒ චිත්ත ඒ චිත්ත පරම්පරාව සදාකාලිකයි. සම්මතියයි. ඒකට යන්න තියෙන ඉහළම තැන. ඉතින් සාධාරණසේ සඳහන් කරලා තියෙනවා උන්වහන්සේගේ ධර්මය අකාලිකයි කල්මනා ප්‍රතිඵල දෙනමයි කියන එක අපේ සාක්ඛාත සාන්දිටික කියන ගුණ විස්තර කරනකොට මතක් කරගන්න. අපේ පින් බෙද හරක් තියෙනවා නම් පින් පේයක් තියෙනවා ජීවිතයේ තියෙන සීල දාන සීල භාවනාවකෝ නැත්නම් ගරිත් ජීවිතේ හෝ යෝගාවචර ජීවිතයේ තියෙන සීල සමාධි ප්‍රඥා බල පිළිවෙලින් දානයට වැඩි වහා කල්ලාවක් බලනවා කියන සීලය. සීලයට වඩා කල්ලාව ප්‍රතිපදනයක් කියන සමාධිය. සමාධියට වඩා කල්පනා ප්‍රතිපලන කාලිකතිය තියෙන විපස්සනාවේ විපස්සනාවේ ලාමක විපස්සනා බහුකර්මී විපස්සනා ඥාන පරාත්‍රා විහෙලට යන්න යන්න යන්න යන්න මෙන්න මේ අකාලික බව හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙන්න පටන් ගන්නකොට ඒ පුද්ගලයාට ඒ තේරෙන තේරෙන මට්ටමට එතන එතන ආනිසංස අපි දාන දෙනකොට නිදර්ශන වශයෙන් ගෙන හරපස්සේ මතු කරගත්තා අනිවාර්යයෙන්ම අපිට අදහසක් තියෙනවා ප්‍රාර්ථනා කරත් නැතත් මේ ආදානීය ආනිදාස අපිට මත්තේදී ලැබෙනවා කියලා. නමුත් අනුවල ප්‍රාර්ථනාවෙන් හම් වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳ හැඟීමක් සුවඳ මතකයක් ඉතුරු කරගන්නවා. දෙන්නෙම ගන්න බලන්න. එතෙන් දැන් ගොඩක්පත් කරන ලොකු ලාභදායක පොලි කාර්යයක් කොට මේ ළඟදී අපි ඒක අදාහ කරන මොකක් ලී දැන් වලටපත් කරන්න ඉඩතියි. සාකාරිත් ඒක වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා කොහොම නමුත් එතන කාලික ස්වරූපයක් අනිවාර්යයෙන්ම දාන කතාවේ තියෙනවා. ඒක නිසා දානය අකාලික කරන්න නම් කියන්නේ දානය පාරමිතා ශීක්ෂෙන් දෙන්න නම් තවස්සන්ට මතක් කරලා තියෙනවා කවදාකවත් දීලා ද්‍රව්‍යයක් මේක නැත්නම් භව සම්පත්තියක් ඊළඟට පරිදේ. ඊළඟේ කියලා කියනවා අග්‍රාව්‍ය වූ එන්නතන. අකිංචන වූ නිවන. ඒ කියනවා ඒ නිවන මට ලැබේවා කියලා කිව්වනම් ඒකෙත් යාම් කිචාර බාරලා තියෙන එක ශ්‍රේෂ්ඨම වෙන්න නම් මේ දාන දෙන මටත් මේ දාහනේ බාර ගන්න මේ ඇත්තන්ට රුදුරු සියලු දෙනාට බක්තිමත් අපල දේවා කියන විතරයි දාහනේ මහත්කල්මයි තාක්ෂ එන්න නැත්නම් ඒක පාරමිතා ශීර්ෂය නෑ හැබැයි ඒ විදිහට මේ මම මේ දෙන මම ලබන ඇත්තත් අසුදුතු ඔක්කොම ඥානයක් කාලකිට්වා කියන එක වතුරු වීදුවක් දුන්නා ඒ ඒකට මේ ගුලියානෙම දෙන්න ඕනේ එනවා තමයි සස්ම දාන දෙන්න ඕනකමක් නැහැ අනුවාදීනෝ එහෙම හිතකින් වචනයක් කතා කරනවා. හේවණක් තුනා ලොකු පිටක් සිද්ධ වෙනවා. නිසා සෑම කුසලයක මේ වහවහ එකන එකන අකාරයට බවට එනකොට ඒ කුසලයේ තියෙන අදි කුසල ස්වභාවය හොඳින් වඩා හොඳට යන්නේක ඥානවන්තයා හොඳට වැඩි. අනාගත බලාපොරොත්තු කියලා කියන්නේම අපි කාලයේ දිගේ මොකද්ද රවටා ගැනීමක් වෙනවා. ඒකත් අපි පටන් ගන්නකොටදී කවුරුත් එහෙම තමයි. කවුරුත් එහෙම කරගෙන කරගෙන යනකොට ධානයේ සීලයේ සීලේ සමාධියේ සමාධියේ ප්‍රඥාවට යනකොට විපස්සනා භාවනාවට යනකොට මේ අකාලික ස්වરૂපය වැටහෙන්න පටන් ගන්නකොට ඒ පුද්ගලයා මේ මාත්‍ය සත්‍යයක් පිළිසෙන්නේ මේ කරන්නේ එකම එකම කරන කරන තැනදීම තමයි ඒක තේරෙන පටන් ගන්නවා ගණිතයේ ඉහළට තියෙන පිළිලක් කියන්නේ. පරිශෝධ ගාමී පිළික් කරනවා කියන්නේ. ඒකම ලොකු සංකල්ප. මේ හැල්ලට අහුලා රැළට කියන ගමනට වැඩිය කවුරුත් නොකරන විදිහ හැම වෙලාවෙම චිත්තක්ෂණේ වර්තමානයේ පවත්වන්නේ මේ එල්බසි සීයේ කට ගන්නකොට අනිවාර්යයෙන්ම අපි යන්නේ පරිලෝකගාමී. එතකොට අහක් වෙන වැඩ පිළිවෙලෙන් මේ සතුටට පුංචි මේ මූල ධර්මයක් තියෙනවා. ඒ මූල ධර්මයේ තේරෙනකොට ඒක සුත්‍රමය වශයෙන් තේරුම් ගන්න බැරි වෙයි කියලා මම හිතන්නේ. චින්තාමය වශයෙන් තේරුම් ගන්න බැරි වෙයි කියන එකක් නෑ. නමුත් ඒක අහුවෙනකොට ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ටික ටික අහුවෙනකොට අපිට තේරෙන පටන් ගන්නවා කොච්චර අන්ධ භූත ලෝකයක් මේකේ තියෙන්නේ කියලා. ඕනම දෙයක් පටන් ගන්නකොට සුවිශේෂ උත්තරයක් අපිට දුන්නා. අහුවෙනකොට කවුරුන් තමයි කියලා ඒක තමයි ලෝකයේ මූල ධර්මය. මෙන්න මේකෙදී පටන් ගන්නකොටම අප්‍රමාදීව එතෙන්ට එළබෙසින්න පුළුවන් නම් කාර්යය. චිත්තක්ෂණ කර තමයි නම් එහෙම නැත්නම් පා එළබෙසිීම තමයි නම් කන්නේ චිත්තක්ෂණ වැඩි දෙවෙනි චිත්තක්ෂණ කෙරෙනවා. තුන්වෙනි චිත්තක්ෂණ හතරවෙනි චිත්තක්ෂණ ආදී වශයෙන් යන්න යන්න යන්න යන්න කෙරෙවීම ඇති වෙනවා. ඒ නිසා ඒක සාමාන්‍යයෙන් ඔය අභිධර්මයේ කතා කරන විදිහට චිත්ත වීදිකක් පෙන්නවා. එහෙම නැත්නම් ඔය සූත්‍ර පිටකේ සඳහන් කරලා තියෙන විදිහට කෙලස් පහළ වෙන්නේ ඇති. විස්තර කරනකොට ඒක පේන්න තියෙනවා. යෝනිසෝමනිකාරය සමස්කාර කියන එක විස්තර කරනකොට නොකිය කියනවා. අපේ සාමාන්‍යනේ දේශි පින්සලක් මේ අභිධර්ම විස්තර කරන විදිහට අහුවා විස්තර කරන විදිහට ඒ භවංග මට්ටමේ තියෙන හිත බාහිර අරමුණක් ඇවිල්ලා භවංග චලනයක් වඩපත් වෙලා භවංග උපච්ඡේදයක් වෙලා ඒ ගමන් මාර්ගයේ හිත ආව ආපු අරමුණ දිහාට කැරේ පතේ මාර්ගය මාර්ගය කොතන ඒක හොයලා ගන්නවා පංචත්වාරේ කොතනද මේ අරමුණ ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ ඒක විතරේ නාමයක් කුද්වාරේදී ඇහැට තේරෙනවා මේ රූපයක් ඇවිල්ලා වැඩිලයි මගේ හිත හෙල්ලුනේ කියලා ඊට පස්සේ හිත රෝගයට යොමු වෙලා බලන්නේ බවට අපි පත් වුණාට පස්සේ මේක ජවන් වීදි දුවමන් කියන තමයි ජීවිත විදුල කරන්නේ. ඒක සර්වඥාන්තිල මනුපිටික සූත්‍රයේ සඳහන් කරන්නේ ඥානවලට සිතයි මේ චක්කුංච පටිච්ච රූපේ චුප්පත්ති චක්කු විඥාන. ඇහැට රූපයක් වරනකොට පස්සේ ඒක දෙතින් යනවා යොත් දකීම පහළ වෙනවා. දකින්න හිතක් පහළ වෙනවා. හිතට පුළුවන් වුණා දකින්න පුළුවන් ආන්න පුළුවන් ගන්න බලන්න පුළුවන් රස බලන්න පුළුවන් පාට ලබන්න පුළුවන් හිතන්න. අන්නේ මූලික ශක්ති සියල්ලම සයි ප්‍රභාවයක් තමයි මේ හිත කියන්නේ. ඒ හිත දකින්න හිතක් බවට ආහාර හිතක් බවට ගඳ බලන හිතක් බවට රස බලන ආදී වශයෙන් පත් වෙන්නේ බාහිරින් එන අරමුණේ ප්‍රකට භාවය අනුව. ඒ වගේම අපේ සංකාරගත රුචියක් තමයි. දැන් යාම වේලාවක හිත ඒ දකින්න එකක් වත් චක්කු විඥානයක් වඩපත් වෙන්නේ ඇහැට රූපයක් පරිච්ඡාන. එන්නේ ඒ තුන චක්කුංච පටිච්ච රූපේක. හොඳ ඇහැට අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න ඇහැට රූපයක් මුලිච්චුමයි. ඇහැට රූපයක් මුලිච්ච වෙච්චාමයි. ඒක නන්නතරයක් නම් හිතේෙන් දාවොත් අපිට දැකීම සිදු වෙනවා. ඒ දැකීම සිදු වෙන්න නම් අපි ඒ චක්කුච්ච පරිච්ඡේ රූපේ දුප්පරි චක්ක විඥාන තින සංගති පාසෝ එක මේකට ගමන් කරන දාසල් පිටස්තර වාසයක් අපි ස්පර්ශ කරනවා කැකීම සිදු වෙනවා කියලා ඒ භාෂ දිශා ඇතුලේ ස්පර්ශය නිසා විවිධනයක් ලබනවා අපි ආහා දකින්නේ අපි නැත්තම් ආහන්නේ කාලි වශයෙන් ඇසීම විඳිනේ කරන් පටන් ගන්නවා විඳිනේ කියන්නේ රස විඳිනයක් නෙවෙයි කකේ දේ සුබ දර්ශනයක් නෙවෙයි අසුබ සුබ මාතිය කියන මොනවා හරි විඳිනකටපත් ඒ විඳිනකටපත් වුණාට තමයි අපි දන්නේ දැන් ඇහිම දැකීම කියන මාර්ගයට ගොරෝසු වෙලා තියෙනවා. යම් යම් වේදේ ඉන්නකට සත්‍යසත්‍යයෙන් වේදනාපච්ච සංඥා. මේ අනුව තමයි අපි දැක්කු දේ හොඳද නරකද සුබද අසුබද වශයෙන් අපිව හඳුනා ගැනීමක් කියන දැකපු දේ බලන්න. සම්මේතික මේ විතර කියන අර්ථවත් අවශ්‍ය දේවල් නෙවෙයි. කෙසේ නමුත් ඒ රූපය දකින්න ඇහැ ඒ සඳහා යන දැකීමේ හිත ඊට පස්සේ පාන ස්පර්ශය වේදනා කියන සායිතික අනිවාර්යයෙන්ම පිරිසිදුයි නිවන් දක්වා තියෙනවා. සර්වඥාන්තර දකින්නකොට ඔතෙන්ටම ඔයෙතුන් තේම වෙනවා. නමුත් මේ වේදනා පත්‍ය සංහාරත වේදනාව නිසා හඳුනා ගැනීම සිදු වෙනවා කියන එක තමයි කෙලෙස්. අපේ සම්බන්ධය ඇති වෙන්නේ අපේ මතකයේ සම්බන්ධ වෙන්නේ එහෙම නැත්නම් අපි ඇඟිලි ගන්න පටන් අරගන්න අපි හැඩ කරන්න පටන් අරගන්නේ ඔන්නෝක හඳුනා ගැනීමේදී තමයි. එතනින් එහාට දිගින් දිගටම දිගින් දිගටම අපි පුරුදු කරන ආවු ජීවන රටාවලදී කෙලෙසයි දෙහිතිගන්නේ. ඒක නිසා අන්තිමට යනකොට වෙන්නේ මොකද්ද? මේ හඳුනාගත්ත දේ සුබ දෙයක් ආශා කරන දෙයක් නැක ලබා ගැනීම සඳහා අපි අසාධාරණකම් එහෙම නැත්නම් අධර්ම ක්‍රියා කරමින් සමාජයේදී අපි සමාජ නීති කර්මයක් උපත් යන පුළුවන්. ඒක නැත්නම් අකමැති වියක් නම් දැක්කේ ඒක නැති කිරීම සඳහා විනාශ කිරීම සඳහා කටික චේතනාවේ අපි ද්වේෂයෙන් කියන්න පුළුවන්. අන්න ගන්නති දෙයක් නම් අපිට මොහේ ඉන්න පුළුවන්. එයාම අපි මොනවා කරයිද කියලා අර යන්නේ වේගෙන් මත තමයි යන්නේ. ආනි ඒ මාසේ මේ අනුරණකොට අපිට මොනවක් කරගන්න වෙලාවක් නැහැ. මොකද ඒකට විශාල ගැම්මක් වාටපත් වෙලා විශාල ගලක බැම කලන නිසා වගේ දැන් කරන්නේ. ඉතින් ඒකකොට අපිට කනගාටු වෙනවා අපි සීලයක් අරගෙන ඒකවල නිලක් වෙන්නේ නැහැ. සමාධියක් කියලා සමාධියක් හම් වෙන්නේ නැහැ. මේ සීතිය පිළිබඳව දැනගන්න ඕන වුණාට දැනගන්න පුළුවන් කමක් නැහැ. දැන් මේක අහිංස වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා නිතරම බලාපොරොත්තු කරගන්නවා මෙච්චර කෙලෙස් වලවක් කරලා කියන්නේ කොහොම නම් අකාරයට වෙන්නේ කොහොමද මුලද යන්නේ කොහොමද අපි සදාචාර ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා ඒ තරම් ඒවා අනික බලවේගයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා වර්ණ කියනවා මේ පුස්තකාලෝ කියන නැත්නම් වේදවිෂේ නිවන් දකින්නවා කියන වගේ දේවල් නැත්නම් මනෝවිකාර මෙච්චර කෙලෙස් දෝරාවේ ගලප්ති දෝරේ ගලප්ති කොහොමද කරන්නේ කියලා. ඒක නිසා සාමාන්‍ය කෙනෙක් තරමක් කරගෙන ඉස්සම් බලිද මේ ජීවිතේ කරකින් වගේ කඩවල කරපොත ගන්න එක කරපොත කියලා හිතන්නේ හේතු හරිතව හිතවමත් නෙවෙයි. හේතු තියෙනවා. නමුත් මේ අකායකයි කියලා ධර්මස්කන්ධ දෙන්නේ මතක් කරන්නේ ඉච්ඡර කෙලෙසිච්ච සංකාණයක් හරි කෙනෙකුට වුණා ඒ සිද්ධිය වෙන්න වෙනකන් වෙලා නරක වෙනකන් පුරවල් වෙනකන් නැතුව ඒ සිද්ධිය දැක ගන්න පුළුවන්. හැම චිත්ත හැම වැඩක්ම පටන් ගන්නකොට නිකේෂී පිළිතුරුයි දැන් මේ මම ලකිනකොට පමා වැඩ නිසා මට මේක පාලනය කරගන්න බැරිුනේ කියලා දවසක් ඉන්න පුළුවන් අපි මෙච්චරම පුරවල වෙන්නේ ඉතලා මෙච්චර කුණු වෙන්නේ ඉතලා මෙච්චර පාන්නේ ගිරියෙන්නේ ඉතලා දකින්න. ඒ තමයි සතියෙන් අපිට නිතරම කරලා දෙන්නේ. ගොරෝසු මට්ටමේ හැරකමනේ අල්ලගත්තට පස්සේ එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒක සියුම් මට්ටමට මුලට අදින මට්ටමට පොරොන් කපන දෙයක් තවටපත් වෙන නිසා නියොත්තෙන් කඩන මට්ටමට දැක ගැනීමකට කටයුතු කරනකොට තමයි කායික මට්ටමේ ඉඳලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් කායික මට්ටම තේරුම් ඉතින් මේක සඳහා ඔය චිත්‍ර වීදියේ කතාවත් විස්තර කරලා දෙන්න පුළුවන්. නැත්නම් ජීවිතේ ලෝක වෙන ඕනම දෙයක් අලු කුංචි බබෙක් හත්තොත් ඒ කුංචි බබාගේ ජීවිතේ ගත්තොත් හරිම පිළිතුරුයි පිළිසිදුයි නිකේෂි. අනුසේ තියෙනවා. නමුත් තස්සව කෙනෙක් නෑ. කාමච්ඡන්දයක් නෑ, ව්‍යාපාරයක් නෑ, සීන නීතියක් නෑ, උත්තර කුංචි විසිකමවත් නැහැ. හරිම පිළිසිදුයි. නමුත් බබා කියන්නේ ලෝක වෙනකොට මොකද වෙන්නේ? පුතුමාකාර ගති සහජ මේක එක ගතිය ඇවිල්ලා ඉතින් අක්ෂරයක් අක්ෂරයක් පවතින. අතුරාට පස්සේ ඉතින් ජාත්‍යන්තර සම්මාන පව සම්මාන පවත්වනවා මේ ළමයි අසහනය ඇති කරගන්නේ කොහොමද নানা ආකාර විදිහේ ඒවට කවුරු මොනවා කරුවත් හම්බෙන්නේ නැහැ. ඒකම පොරෙන් අපන මට්ටමට දිනු වෙලා ඉවරයි. ඒක නිසා ඒක අර නියපොත්තෙන් කරාරන්න පුළුවන් මට්ටමට ඉස්සරහට ගන්නේ තමයි අපිට මේ හිතා ගන්න බෑ කියලා හිතන මේ වැඩ පිළිවෙලේ මුලට මුලට යන්නේ තමයි ඒකේ තියෙන ආකාරික ස්වරූපය දැකන්න තමයි කල් නොයවා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියන ඒ තියෙන විකල්පය ඉතුරු වෙලා තියෙන බව දැනගන්න මේ සංසිද්ධියේ මුලට ගැනීම තමයි මේ භාවනාවේදී විපස්සනාවේදී කරන්නේ සතියෙන් කොච්චර ධර්ම කෙලෙසක් ආවත් කොච්චර ධර්ම ආකාරයක් ආවත් මොන විදිහකින් ප්‍රතික්‍රියා නොකර තමයි මේක දිහා බලන මේක ආවන මෙන්න මේ විදිහේ ආදීනවා කියනවා. ඒක බැලුවත් තියෙන නැටක් තියෙනවා බැලුවොත් තේරෙනවා මේ ආදීනවේ මෙතෙන් ආපස්සේ තමයි කැමති උනත් බලක් කරන්න බෑ. නමුත් මෙහෙම නැවත නැවත බලනකොට අනිවාර්යයෙන්ම ඒක ඊට එච්චරම නරක වෙන්නේ ඉස්සර අවස්ථාවේ දැනගන්න පුළුවන් තත්ත්වේ එනකොට මේක තුල තියෙනවා මේ අකාලිකතාව කියන අකාලිකතාව කියන සංකල්පේ රහසක්. ඒකමොත් තේරෙන්න පටන් ගන්න මට දැන් ටිකක් මේක පාලනය කරන්න පුළුවන් සත්‍යයක් කියනවා කලින් අල්ලගන්න. ඕනම ලෝකේ තියෙන රෝගයක් අත්තු ඒ රෝගය අඳුරගන්න පහු වෙන පහු වෙන්න සුඛීීමේ අවස්ථාවේදී කියනවා. රෝගේ අල්ලගන්න කල් යනවා ඉක්මනට එනකොටම රෝග අල්ලගන්න පුළුවන් නම් ඒ රෝගේ සුඛ කරන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් කියන්නේ වෛද්‍ය විද්‍යාවේ ඕනම රෝගයක් උණුවත් වෙනුම ඉනුවත් වෙනුම සනීප කරනවා. හැබැයි මුලින් අල්ලනවා. අල්ලගත්ත ගමන් මොන්නම රෝගයක් කරන්නේ ලෝකෙ ඉනුවත් වලට මොනවද කරන්නේ බැහැ. නමුත් ඒ කුරුවල වුණාට පස්සේ ඒක වැඩි හයි පොටෙන්ෂල් මොන බෙහෙත් දුන්නා තමයිලාට ડોક્ટર මාචාර්යයන් ප්‍රයෝජනක සාර්ථකයි ඉලා මලා. ඒක නම් උඹ කියෙන්නේ ඒකම තමයි. ඒකත් ඒකට පාන. එතකොට ආනන්දික කරගන්න. කාලිකකමට එන්න හේතුව මෙන්න මේ ප්‍රමාණය. බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ සියලු ප්‍රශ්න වලට උත්තරේ අප්‍රමාදය කියලා. හැබැයි ප්‍රමාදයේ ඉන්න කෙනාට ඒ අප්‍රමාදයෙන් හම්බෙන අකාලික ධර්ම හීනෙන් පස්සේ කරගන්න බැරි තරම් සම්පූර්ණ වෙනස්යක් වෙන්නේ. ඒ නිසා ධර්මයේ නොකිය අතර දැන්නට ඒක සාධාරණයි. මොකද හේතුව ඒ දෙකේ තරම් වෙනස්. නමුත් යම් කෙනෙක් අප්‍රතිහත නැත්තම් විවසින්නේ දිගින් දිගට දිගින් දිගට මේක කරගෙන කරගෙන යනකොට තේරෙනවා ඒ දක්ෂයට ආවා අදක්ෂය දෙනවා නමුත් මේ දෙලේ එනකොට ඉවසිල්ලෙන් බලනකොට ඒ දෙලේ ඉතර උත්සන්න වෙන්න චිත්තක්ෂණයට කලින් මොහොතකට කලින් අල්ලගන්න පුළුවන් නම් පිටාරකට වෙයි ඒ සමහර විට තමයි හිතන මත්තේ හත්තක් එන්නේ නැහැ මොකද මේ වුණා පායි නමුත් ආයශය බලන ආයෙත් ලක්ෂණ ඒදී ඊටත් පිළි කරනකොට ටික ටික ටික ටික ටික මොලට යනකොට අපිට ඒ පාලනය කිරීමේ ශක්තිය තාමත් හිමීට සම්පූර්ණ ටිකෙන් පාලනේ වැඩිට පටන් ගන්නවා. ඒක වාක් ඉස්සරහට යන පස්සේ අනිත් වේගකින් අපිට ඒ ක්‍රියාවලියේ පාලනය අතර ගන්න පුළුවන් මට්ටමට ඉතින් ක්‍රියාවලිය අපිව පාලනය කරගෙන වශී කරන එකයි අපි ළඟපත් කරන දාස බාඩපත් කරන එකයි මොකද මොකද යනකොට එන්න පටන් ගන්නවා පාන කරපුවා ශක්තිය. ඉතින් මේක මේ ආනාපාන සති භාවනාවට දාලා පටන් අරගත්තොත් අපි ආනාපාන සති භාවනාව පටන් ගන්නකොට අපිට අවුලෙන ගොරෝසු ආනාපාන කියලා කියනවා ඕලාරික ආනාපාන. නියති. ඒකත් මේ වැඩි පටන් ගන්න හොඳ නැහැ. නමුත් ඒක කරගෙන කරගෙන යනකොට ආනාපානය සෞඛ්‍ය සම්පන්නව වෙනවා නම් සිම් වෙනවා කියන එක මම හිතන්නේ කාටවත් නම් කරාන්ට උඩගිරියෙන් පහදා නෙවෙයි දැන් සාකච්ඡා කරන මතු කරගෙන දෙන කාරණා නැත්නම් තාවු කරන කාරණා ආනාපානිය බලනකොට මේක සිව්මෙන් කරගන්න සිව්මෙන් පටන් ගන්නකොට වෙනදා නොදැක්ක ප්‍රමාණය නොදැක්ක ප්‍රමාණයට ආනාපානයේ මතු වෙනකොටම එනකොටම ලාවට මතු වෙනකොටම අල්ලගන්නේ නැහැ ඊට පස්සේ ආනාපානේ ගොරෝල් වෙලා නැති වෙලා යනකොට නැති වුණා කියන්නේ නැතුව මේක තවත් අන්තිමට යන බලහිනා වගේ බලහිනකොට ඉන්නකොට ඉන්නකොට අපිට ඒ ආනාපානේ මුලමට අප දැක්කා කියන සාවට පටන් ගන්නකොට ක්‍රමී ගොරෝල් වෙලා නැල දැකලා අවධානයට ගන්නවා කියන තැනට යනකොට ආනාපානේ තමයි කියන මොකට මොන දාලා ඉන්නවා කියන. සද්ද නැතුවා නෙවෙයි, වේදනාවක් නැතුවා නෙවෙයි, ඉතිරි නැතුවා නෙවෙයි බලාපොරොත්තු සුමුති ගැටි නැතුවා නෙවෙයි නමුත් කරගෙන කරගෙන යනකොට ඒ නොදැක්ක පැති දෙකක් බලන්න යනකොට තමයි ආනාපානෙත් එක්ක පළු පාදාන තමයි මිත්‍සත්වය මූලට මූල දාලා කටි වැඩි වෙන පටන් ගන්නවා ආහනේම කරගෙන කරගෙන යනකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ ආනාපානයේ ආස්වාද ප්‍රසාර දෙක අතර හිතක් තියෙනවා මොන්නම තාල්ම තලන්න බෑ. ඒ අල්ලන්න බැරි බව තේරෙනවා. ඉස්සර දන්නේ නැහැ එකක්. දැන් ආවෙනවා ආස්වාසේ හමාරෙන් පස්සේ ආස්වාසේ හමාර වෙලා හිස්තනක් ගැප් එකක් කියලා පස්සත් පටන් ගන්නවා. ප්‍රස්වාසය පටන් අරගෙන ඒක ගියාන් පස්සේ ආස්වාසයෙන් ඉස්සලා ප්‍රස්වාසය හමාරට ආස්වාසය ආරම්භයත් හිස්තනක් තියෙනවා. මම මේක බලන්න බෑ. නමුත් මා ආනාපානේ සිවුම් කරන සිවුම් කරන යනකොට මේ හිතන වැඩි වෙන බවක් අහුවෙන කොටස අදින බවත් යන බවට යනකොට මේ අකාලිකත්වය නැත්නම් මේ මුලට දීනේ රහස ගන්න නැති කෙනෙක් බයයි. දැන් මේ ආනාපාන නැති වුණා, සතිය නැති වුණා, සමාධිය නැති වුණා කියන්නේ. නමුත් මේ යන්නේ එන්නේ එන්නේ එන්නේ අර මෙතෙක් නොදැක්ක මූලාශ්‍රය කරාය නොදැක්ක පස්තර කියලා මේක හරි වැඩක් මේක රැකී යුත්තක් කියලා ඉස්සරහට යන්නේ යන්නේ කියෝ අපිට තේරෙන පටන් ගන්නවා ආස්වාදයේ තිබුණු ගති ලක්ෂණ ප්‍රස්වාසයේ තිබුණු ගති ලක්ෂණත් එක්ක වෙනස්කම් අඩු වෙලා සමාන ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. දෙකේ නිකන් කම්පන ගතියක්. දෙකේ නිකන් පිරිමදින ගතියක්. දෙකේ නිකන් නාලියන ගතිය වගේ ඉස්සර තිබුණ හොඳටම පැහැදිලි වෙනස්කම්. නමුත් ඉන්නේ ඉන්නේ සමගති පහළ වෙනකොට මේක කෙරෙහි විචිත්‍රත්වය අනිම නිසා නීරස වෙන්නේ ගතියක්. බලන්න හිතියට එච්චර දෙයක් නැති ගැතියක්. ඒ කියන්නේ නිකන් ගියරහ ගැතියක්. ඒක බලන්න. ඒ කියන්නේ මුලට මුලට යනකොට ඕනම දෙයක ඕනම පද්ධතියක මුලහාගේ ඒකේ තියෙන සිත් බඳනා ගැතිය. මත් කරන ගැතිය. එහෙම නැත්නම් ඒකට අනන්‍යතාවයේ දෙන්නේ දෙන්නේ කරන්නේ. දැන් රෝග රෝග රෝගය විසබීජයේ ගැම්ම ගත්තාට පස්සේ තමයි එයා බෙහෙතකටවත් අහන්නේ නැත්තේ. මුල්ම කාලේ එයා ඇත්තටම ආසාදනීය භයානක තත්ත්වයක නැහැ. එයා යොමුවක් මතව කරනවා අත කරනවා. වර්ධනය අත කරනවා. නමුත් ඒක අස කරනකොට පස්සේ තමයි බීජ විදිහින් නිකුත් කරන ඒ කාව පද්ධතිය වැඩි වෙන්න වැඩි වෙන්න බොහොම බලපතර රසායන ඕන කරනවා. ඒ වගේම මේ ආනාපානෙ හොඳ තුනී වෙන්නේ. අතරමැදේ වෙනස තේරෙන්නේ නැහැ ආසාව ප්‍රසාද අතර වෙනස තේරෙන්නේ නැති තුනීමට වෙන කන්සෙප්ට් එක දිනු කරන දිනු කරන යනකොට අපි මේ නීරස වීමේ කියන ගතිය බාධාවක් කරගන්න නැතුව දිගට කරන පටන් අරගත්තොත් ඒ ආසාව ප්‍රසාද ඉතාමත්ම තුනී වෙලාවට යනකොට අපිට ඒක වචනයට නගා ගන්න බැරි කියා ගන්න බැරි වේදනාපච්චය පන්න ගන්න යම් වේදේති තම් සංජානාති කියන විදිහ වේදනාවක් කියනවා වැරදගන්න බව දාන්න. සිහියෙන් වෙලාම පතන. නිින්ද ගිහින් නැති බව දාන්න. නමුත් මේක කියන්න බැහැ. නමුත් ඉන්නේ ඒ චිත්තක්ෂණයක් අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ඒ චිත්තක්ෂණය තුළ අසල් ප්‍රසන්න කියන හොඳ සියුම් වෙලා හිත වෙනදාම මේ වෙලාවට රැකිලා. නානපාන නැතිව කොටින්ද ගිහිලා නැත්නම් කලබල වෙලා නැත්නම් ගිහිලා ගිහිලා. අද හිත මේ මනුස්සයා යෝගාවදය. මේ බණහාර කල්පනාව කොහොමයි මම මේක ඉන්න ඕනේ කියලා හිතුවොත්. ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන් අනේ වෙන චිත්තක්ෂණයක තද බල රාග තද බල කියන කොහොම රාගයක් අත්දැකේ. මේ චිත්තක්ෂණය මට වේවා මේක මගේ ලොකු නාමයක් එහෙම දෙයක් නෑ. මේක ද්වේෂිකුත් නෑ. ඒක පිළිබඳ මොහේකුත් නැහැ. ඒ නිසා යම් ප්‍රමාණයකට මේ කෙලෙසිච්ච සංසාරේ ඒ සමහර චිත්තක්ෂණ වර්ගයක් තියෙනවා නික්ලේශී. ඒකමත ඒක අත්දකින්න එක ඒ අත්දැකීම මනුෂයාට ඒ මොහොතේදීම කල්නෝයම තේරෙනවා මේ වෙලාවේ කාය සංස්කාරනේ ආශ්‍රද සංස්කාරනේ වචී සංඛාර වශයෙන් මේක විතක්ක විචාර කරන්න බෑ මේක ආනාපාන කියලා මෙහි කරන්න බෑ මෙහි කරන දෙයක් නෑ ඔක්කොම සම වෙලා මනෝ සංඛාර වශයෙන් මේක වේදිනේ නෑ කියන්නේ ප්‍රශ්නේ ඉන්නේ නෑ කියන්නේ ඉතින් ඉදාරකම කියා ගන්න බැරි කම සංඥා නෑ නැතුවම නෙවෙයි අපි දන්නම කරන්නේ ඒකම කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියන්නේ සෑහෙන ඔබ අතරීමක් සෑහෙන උත්තර කරගන්න සෑහෙන වශීකරීමක් ඇතර වෙලා තියෙනවා. මෙන්න මේකට අපි අකමැත්තක් තියෙනවා, බයක් තියෙනවා, ආදරණයක් තියෙනවා, දීපත්‍යක් තියෙනවා, ඒකාකාරීත්වයක් තියෙනවා. එතකොට සංඥාගතයක් එනවා. මේ මොකද? අර මමය සක්කාය දිට්ඨියට ඇඟිල්ල ගහගන්න තරමයි. සක්කාය දිට්ඨියට අනන්‍යතාවය කියන්න තරමයි. අය ගහගන්න තරක් නැති වෙනකොට ඉතින් ඒක යෝජනා කරනවා විචාර නැති දෙයක්. හුස්ම ටිකක් අයින් යනවා බලන්න. එහෙම නැත්නම් ගුරුවරයෙක් හම්බෙලා කතා කරන්න ආදිවාසීන් අර යෑම කරන්න උත්සාහ කරනවා. ඒ මොකද හේතුව ඒ චිත්තක්ෂණයේ යෝනිසෝමනසිකාරය කල්පනා කරනවා නම් තේරෙනවා මේ මුළු සංසාරයම අපි මේ නික්‍රීෂී තැනකට ඇවිල්ලා තියෙන්නේ මොකටද කාලවලද? අර අලුතෙනා කියලා කියන්නේ බෑඩ් විදියට පොඩි එකට කියනවා. දැන් සතියේ කියන නිවර්ණ අනුනාදීනවා. එහෙම නැත්නම් මේක නොසලකා හිටියොත් නින්දට වැටෙනවා. ඉතින් මේකට අවදි වෙනවා කියලා කියන එක අර ගොරෝසු ආනාපානට අවදි වෙනවට වැඩිය ලොකු අභියෝගයක්. ඒකට මේ අකාලික කියන ගතිය පිළිබඳව යම් හැඟීමක් කරගන්න ඕනේ. මේ වෙලාවේදී හිත නිකේෂී බව තේරුම් කරගන්න කවදාවත් එකනදීම තේරුම් කරගත්තොත් අපිට තේරෙන සංසාරයේ මේ පරිේෂණය කරන්නේ නැතුව ඇති කලින්. ඒ වගේම අපේ අම්මලා තාත්තලා කවදාකවත් මේක කරපළයි කියලා අපිට අවවාද කරන්නේ නැහැ. ගුරුවරෝ අවවාද කරන්නේ නැහැ මේ අමතර ගුරුවරු. බුදුරජාණන් වහන්සේ විතරක් කර්මයක් කර දෙනවා මේ සංස්කාර ගොරෝසු තාක්කල් අපිට කිසියම් කොටක පාලනය කරන්න බැරි විදිහේ පුදුමාකාර කර්ම වේද කරනවා. දැන් කරකින ටිකම ඇති. පොඩි තරම් අපි ගිනාවුවා කියනවා පුළුවන් නම් අලුතෙන් කර්ම රැස් නොකර ඉන්න මේව පුළුවන් තරම් අඩු වෙන ආකාරයට අනුග්‍රහ කරන්නේ කියලා. නමුත් උන්වහන්සේට කරගන්න බැරි තමයි මේක අඩු වේගෙන යනකොට ඒ යෝගාචරය ඒකට පැහැදිලියට පොරදීකට පොරදී. ඒක හේතුව බයි අසරකම් කියාගන්න බැරි කම. ඒකාකාරීකම සහලවන ගතිය. මේ මේ ගතිය නිසා අපේ ජීවිතේ නැති වෙයි, කය නැති වෙයි, ආදී වශයෙන් පුදුමාකාර විදිහේ හේතුවකට ඇවිල්ලා හැමදාම මේ පරම පුදු කායය ආත්මික තියෙන ආශාව නිසා අර කාටි වලින්නේ කරා. මොකද ඒක ඒ වෙලාවේදී මෙතනින්ම දැනගන්න පුළුවන් තරම් විචක්ෂණ බුද්ධියක් තියෙනවා. ඒකට යෝෂමනිකාරයක් තියෙනවා. ඒකට ඇති වෙනවා අභීත වූ ශක්තියක් මේ තාක්ෂණය එක චිත්තක්ෂණයක් වගේ දැක්කා. නැති ආවරණ මොන කීතාවක්. සතිය කියනවා සමාධිය කියනවා අයෝනිසමනසකාරය කියොත් ඉතින් සතියක් නෑ සමාධියක් නෑ යෝනිසමනසකාරය හොඳට මේවා කල්පනා කරගෙන වෙලාවෙදී බේරගත්තොත් ඒ නම් සතිය කියනවා සමාධිය කියනවා හැකියලා තියෙන මමයක් මගේ දිනුම් දරු ටික නැතිලා මට මේක කාරණාවක් කියන්න පුළුවන් සංඥාවක් නැතිලා ආනාපාන පිළිබඳ වේදනාවක් නැතිලා විතක්ක විචාර නැතිලා ආසාර ප්‍රසාර නැතිලා ඉතින් අපිට වෙන්නේ මෙච්චර සංකාරකේ ආවර වටිනා මේ මමයා කියා ගන්න ඕන තරම් කාර්යයක් නැතුණා වගේ මහ පුදුමාකාර අවුලකටපත් වෙනවා. මෙන්න මේක තමයි කොහොම ඉස්සරහට යන්න වෙනවා. ඒ සර්වඥාන්සේ පෙන්නන මේ අකාලික වර්තිනේ පරමාර්ථ ධර්මය නම් එතන උන්වහන්සේ දේශනා කරන මේකට තාදාංග නිබුති කියලා. එතන එතන ළඟ නිවනක් කියලා. ආන්න ඒකදී ඒ පුද්ගල යෝසමස්කාරයේ තියෙනවා නම් වැටෙනවා මේක කිසි කෙනෙකුට බාධා කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. අපිට කියන්න ඕන අවශ්‍ය හේතු සම්පත් ලැබුණොත් ඒක අනිවාර්යයෙන්ම යාමයි. ඒක අන්‍යයන්ගෙන් දෙවිලා ඔබට මේක කියන්න බෑ කියලා තමයි කරන්නේ. මහරජා දෙලම් කරන්නේ නැහැ නේද? දෙවියන් දෙලම් කරන්නේ නැහැ නේද? කිසිම කෙනෙකුට මොනවක් කරන්න බැරි. ඊටාමත්ම මානසික විතරක් නෙවෙයි ඊටාම සුවිහිල් අවස්ථාවක්. ආනේ කියන කාර්ය ගතිය එක්කෙනෙක් එක තේරුම් ගන්න ගතිය ඉතිරිවම කොහොමවා කරගත්තේ. නිසා කිසිම ආගමක යම් ආගමක මේක දිව්‍යයන් විසින් මම ලක් හෝ නැත්නම් තමන්ට මේක කරන්න දෙයක් නැහැ කියන කෙනෙකුට මෙවැනි තරකට කිසි කරන්නේ නැහැ. ඒක නිසා දේවවාදී ආගම් වල අකාර්ය தත්ත්වය පිළිබඳව විස්තර කරන්න වෙන්නේ ඒ ආගම කවදාකවත් උත්තර தත්ත්වයට ආර්ය ත්‍ත්වෙට නිකේෂී ත්‍ත්වෙට මිනිස්සෙක්ව ඉගෙන යන්න බෑ කියන එක ඒකට ප්‍රධාන ගැටීම. ලබකට පෙන්නා මේ කෙලෙස් සහිතව පටන් අරගත්ත මනුස්සයාට වුණා හරියට ක්‍රමයේ කරගෙන යනවනම් පුළුවන් බව හැකි බව නබෝ කලින් අදන්න පුළුවන්. අනේ ඒකාට ඒ උත්තරයට බුද්ධ ධර්ම සාහිත්‍යයේ පිළිගත් මේ කෙලෙස් කියන සද්ධානිකා මතුවිට සද්ධාාවක්. එක දෙයක් අප කරලා මේකස්ලා බය වෙලා අර බය නැතුව ඉඳලා ඒක එතරම් සාංශික වශයෙන් දැකලා එතරම් විඳ ගන්න පුළුවන් වෙනවා ඇයි චිත්තක් යනවා නිකේෂී කියලා. ඒක කරුණේ නිකේෂී බව කුඩා රොට්ටවල තිබහම කරන් දෙනතෝ වගේ ආයෙත් අඳුරට සීතලට ඇවිත් එක. මේ වෙලාවේදී අකාලික බව පිළිගන්න ඒක විදිහට පටන් අරගත්තොත් ඇති වෙන ධර්මතාවයේ තියෙන මානසික ගුණේ කරුණ කියන ජෝෂ මානසිකාරය කියලා. නොවනින් සාකච්ඡා කරනවා. පතරංශකාරය කියලා කියන බුදුහාමුදුර ඇඳපු ඉරදිගේ කල්පනා කරනවා කියන්නේ. ඒක නැත්තම් උපායමංශකාරය කියලා කියනවා. හැමදාම මෙතනදි මම කරන අද මම පායි ප්‍රයෝගයෙන් මේ චිත්තක්ෂණය රකින්නවා. ඉතින් මේ මේ චිත්තක්ෂණයට ගියාම මේ චිත්තක්ෂණේදී වැටෙනවා කිසියම් මේ අත්දැකීම ගැඹුරින් දැක්කට නැහැ. කිසිසේත්ම මේ අත්දැකීම පැවිදි වුණාම පවතනයි කියලා දැක්කා. ඔක්කොම එහාට ගිය චිත්තක්ෂණ මම නැවතත් කියනවා මේ ඉතික ධාරණය මේ අවස්ථාවක් නෙමෙයි නම් හැකියාව කියන බව. මේ මෙතෙන් යන්නේ යන්නේ යන්නේ මේක බහුලීකරණය කරන්න කරන්න කරන්න මේක විකසෝම යන්න පුළුවන් තරමක් බවට පත් වෙන පත් වෙන පත් වෙන ඒ හිතේ අසම්බණයක් එහෙම නැත්නම් හිතේ සංහිඳියාවක් සංසිඳීමක් එන්න පටන් ගන්නවා ඒක මොනම තාලකින්වත් මේ ඇහැට දුර වෙනලා කන්න සද්දාස්ලා ගන්න කලබෝගයන් යන කෝතාවක් නෙවෙයි ඒ කලබලයන් ගෝසාවේ නැතිකම නිසා ඇති වෙන මේ පස්සම්බයන් චිත්ත සංකාර කාය සංකාර කියන කායන පස්සන කොටසේ අන්තිමන කියන කොටසට එනකොට සර්වචනාදී ඊගාට ගැන පීති පරිසංවේදී කියලා මෙන්න මේක මේ ගැටේ හරියට කියනවා බාධක දීමේ කරගේදී වැටෙන්නේ නැතුව බාධාව හරහා ගියා වගේ ත්‍යාගන්න බැරි කෙනෙකුට කවදාකවත් භාවනාවකදී ප්‍රීතියක් භාවනාවේ ප්‍රීතියක් හම්බෙන්නේ නැහැ, රසණක් පිටු කුටි ගන්න හම්බෙන්නේ. ඒ ප්‍රීතිය තිබුණත් විතරයි අපි සුඛය යන්න පුළුවන්. ඒ නිසා ප්‍රීතිය සුඛය දෙන්නේ ඉස්සරලා. මෙන්න මේ එතන බුදුහාමුදුරුවෝ නැතිව ගුරුහාමුදුරුවෝ නැතිව කවුරුත් නැහැ. තමන්ම අකාලිකව මේ සිටිවිච්ච දීතිය හොඳ දෙයක් බවයි. අප්‍රත්‍යහතව වීර්යය මම මේක විදිහට ඕනෑ කියලා එක දැනගන්න සමාදම් වෙන්න බැරි වුණොත් ඒ සුඛයට යහපත් කියලා ප්‍රීති සුඛ හම්බෙන්නේ. මේක තව ඉස්සරහට යනකොට විශේෂම ආනාපාන සූත්‍රයේ උඹට විස්තර කරලා වරවට පේනවා. ඉස්සරහට යනකොට තව කෙනෙක් කියනවා මේ චිත්ත සංකාර පරිසංවේදී අසසී සාමීති සික්කති චිත්ත සංකාර පරිසංවේදී පස්සසී සාමීති සික්කති. ඊට පස්සේ වෙනවා පස්සම්බයං චිත්ත සංකාර අසසී සාමීති සික්කති. පස්සම්බයං චිත්ත සංකාර කියන්නේ චිත්ත සංකාරය මෙතන ආසත් පස්සත් දෙක සම්බන්ධ වෙන්නේ ඒකත් වඩා සියුම් මට්ටමකින් ඉස්සරහට යනකොට චිත්ත සංඛාර සංසිඳයට පටන් අර ගන්නවා. ඒක සාමාන්‍යයෙන් අපි වෙනදාකින් සාධකයක් ගත්තොත් වේදනා සංඥා කියන එක සංසිඳයට පටන් ගන්නවා. අර කියන මට්ටමට වැඩි කොච්චර ගන්නවත් මොනම විදිහකින්වත් සූක්ෂම ගන්න බවක් නැහැ. ඒ වගේම ඇතුළේම පිටින්ම වෙන් කරලා සංඥාවක් වෙනවද හැම තැනම ඒකාකාරීකම් කටේ. නිකන් කුරු දෙරකට ගිහිල්ලා රැළ ගහන මොහොතේ තුනී පැන බලනකොට අපිට බැරි තරම් කරනවා. නමුත් මුහුදේ ඇතුළට බලන බලන යනකොට අනන්ත අප්‍රමාණ ගරිකාවක් තියෙනවා. Taman කිරික මෙහෙල කරගෙන. සිටිතේ දිහා බලනකොට කිසිම රැළක් නැහැ. මුහුදේ ලැන්ඩයන්ක එකමයි. ඉතාම තුනී තැන් වල තමයි ලාමකම තැන් වල තමයි නුපුහුණු තැන් වල තමයි ගණන් කළ හැකි ප්‍රමාණය. එලෝවට කියලා ගැඹුරු ගන්න හොයන්න. අනිත් වගේ ආනාපාන වලම සංසිඳනට පස්සේ තේරෙන පටන් ගන්න හැම වෙලාවෙම මේ හිතේ තාමත් මාඩියේ පවතින මොකද්ද කරක්මක් තියෙනවා. කාණවල තිබුණා නේද ටික තියෙනවා. ඒකට ආනාපාන කියලා අත්තර දිගේම ගිහලා අත්තර ගෙවාගෙන මේ තමයි අපි කියන්නේ. ඉතින් යනකොට සංඥාව කියලා ඒක කාටම කියා ගන්න බෑ. ගුරුවරයෙක් වත් කියනකොට ගුරුවරයා කරලා තියෙනවා ගුරුවරට තියෙනවා මේ අපවලයි මේ අපවල කරලා තියෙන්නේ. කියන්නේම ඒක මේ මම හිතියා කියලා දන්නේ සමහරවිට ඇගේ කෑන් කෑලි ඒවා තියෙන උරුවලම නෑ වගේ තියෙනවා. සමහර විනාඩි හතරක් පහ මොනම දෙයක් ගන්න මේ අතරමැද අවස්ථාවක් කියලා. පාට ආයෙ සීයට ආයෙ යනවා. අන්නේ කරන මේ සම්පූර්ණ මේ සංඥාවේ තුනී වෙගෙන යනකොට එතකොට සරුවත් යන මතක් කරනවා අභිප්‍රමෝදයක් චිත්තං කියන එක ඇතුලේ පුදුමාකාර ප්‍රීතියක් එන පටන් ගන්නවා අති ප්‍රමෝදයක් එන පටන් ගන්නවා ඒක අර කාය සංඛාර විවරණවලට වැඩිය මේ චිත්ත සංඛාර විවරණ කැමති අට වැඩි සූක්ෂම මේ කඩේමක් පරිදි තියෙන්නේ නැත්තම් මේ බාහිර ජීවිතයෙන් අදුවන් වෙන්නේ අනික පැනලා පස්සේ තමයි අනිකෙදී ඒ වගේ කර්මෝටි ඥානවත් නැති කරන්නේ සුඤ්ඤාකාරම් පවිත්තස්ස සම්පතිත්තස්ස විකුණෝ අමානුෂී ගතිය හෝති අසන්තෝ ව්‍යාපයක්. ගම්මන හිතකට ගියා වූ ශූන්‍යාකාරයන් භවිතස්ස සම්පතිත්තස වේකුණ. සාන්ත හිතක් ඇත්තා වූ මේ භික්ෂුවට නැත්නම් යෝගාවචරයට පුදුමාකාර ගතියක් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ භාවනාව කියලා අමානුෂී ගතිය කියලා කියන්නේ. මේ යෝගේ මානව ජීවිතයේ මේ කිසිම රූපකින්, ශබ්දකින්, ගන්ධකින්, රසකින් ලබන්න බැරි අමානුෂික ධර්මයක් එතන එතනම අපේක පටන් ගන්නවා අස්සන්තෝ දෙයක්. හිත රෝම ඇතිවෙන්නේ නැති වෙන්නේ පරිපේනික ආනාපානය ඇතිවෙන්නේ නැති වෙන්නේ. ප්‍රස්වාසයේද ආස්වාසයේද අතරමැද ගැටකේද හුස්ම ශබ්දයකට වේදනාවකට හිතවිල්ලකට මොකියවත් නැහැ හැම දෙයකම තියෙන්නේ මොකද්ද ෆ්ලක්ස් එකක් මොකද්ද ප්‍රවාහයක් ඒ ප්‍රවාහය ඇත්තටම බලනකොට භාවනා කරලා ඉස්සරලා පැටලෙන්න පිළිගන්න. කොච්චර භාවනා කරලා ළඟලා හිත කර්ම ඒ ප්‍රවාහය කියන්නේ අඩිය මට්ටම පිළිගන්න. නමුත් ඒ භාවනාව කටේදී යන්න බෑ. ඒක දිහිරලා ඒක සමාදන් වෙන්න බෑ. ආන්දීම සමාදන් වුණාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මනුස්සත්වය කියන්නේ මොකක්ද? අපි එතකම කියන මේක අවුල් කරන එකයි මේක ශබ්ද ගන්ධ රස ස්පර්ශ දාගෙන අවුල් කරන කරන සම්පූර්ණ සම්පත්තම කරපත්තම නැතත් කරන යනකොට තේරෙනවා අපි ලද්දාහම අතුරු මේ කටයක් පිළිලා තියෙනවා ඒ කියන්නේ නෙක්ලස් හිතේ මූල අවස්ථාවක් පිළිලා තියෙනවා අපිට ඒක කවදාකවත් උරුම නැහැ මොකද ඒ ධර්ම ඉඳලා තියෙන හිත ඇවිසිලි හත්තේ ඒ නිසා අපි සැබෑ නිවසට අපි යනකොට අපිට තියෙන ආගන්තුකවා රූපාන කොට සද්ධාහම තමයි අපිට යන්තම් ගෙදර ගියා වගේ කියන්නේ ඒක කෙලෙස්ලා ගන්න දෙයක් කියලා. ආනෝයි දෙක තේරෙනකොට තමයි මේ ආකාරික වූ සපතේ එහෙම නැත්නම් මේ නිකලෙස් එතන එතන ප්‍රතිඵල දෙන කාර්ය මේ කාමක ලාමක ඉන්දිය සපත් එක්ක කලව කරලා ගන්න. ඒක නිවාදාන නිවාදාන තමයි අර මූල අවස්ථාවට යන්නේ. මෙන්න මේ මූල අවස්ථාවට යන්නේක මිනිස්සුන්ට කලහක්. මරණ දිශල කලහක්. ඒකයි අවුරුදු ගණන් වෙනකොට වටා මුත්‍රි කතා කරන්නේ යම් කිසි මහණෙක් මෙන්න මේ වාක්‍යයේ විතර අවුරුදු 8ක් මහන්සි වෙනවනම් ඒක කියලා දෙනවා අධ්‍යක්ෂයක්. හැබැයි මම තාමත් කියනවා මේ தත්ත්වය තාම ඉස්තිරකාර බුද්ධිය දින විචාරතාවක් නෙවෙයි. මේ දෙන්නකට මේ කරන්නේ අවස්ථාවක්. ආන්නේ ගියාට පස්සේ තමයි මේ පුද්ගලයාට මේ මේ වගේ නම් හැම දෙයකම තියෙන එකම කාපරට අතර ගතිනම් ඇයි මම එකක් එපා කියලා තව එකක් ඉන්නන්නේ? ඇයි මම ඒකට ආස කරන්නේ? ඇයි මම ඒකට තරහ වෙන්නේ? ඇයි මේකට ඊර්ෂ්‍යා කරන්නේ? ඇයි මේකට මම මේ මසුරුකම් කරන්නේ කියලා ඒක කරන්න තියෙන මේ choice කියලා එකක් නේ ඉංග්‍රීසියෙන් කියන selection choice එක සම්පූර්ණම ආකාරයි. විකතෝම එකම දෙකේ ආනේ සත්‍ය කියන පස්ස තමයි අපි ළඟ තියෙන මේ ඊර්ෂ්‍යා මාන කෝප කුඩු පිළිබඳ නැතුව මේ ස්වභාවය අපි ඒක භාවිතය ඉන්න පුළුවන් වෙනකොට ඒක මේ මෛත්‍රී භාවනා කියන ගැඹුරු මෛත්‍රියක් වගේ එකක්. නැත්නම් විපස්සනා කරනකොට අන්තිම විපස්සනා තත්ත්වය ආනේ තත්ත්වය යනකොට තේරුම් ගන්න ගන්නවා. ඒක ඒ චිත්තක්ෂණයේ ඉහා චිත්තක්ෂණයට කවදාකවත් කලින් හිතලා ගන්නත් ඒ කරන කරතන එතන එතන කල්නෝයවාම ප්‍රතිපදින ගැටියක් වෙන එකලස කියන තාක්ටි. ඒකට හරියට හිතෙන්නේ අනේ මේ වෙලාවට බෙල්ල ගහන්න නැත්තම් හොඳයි. ඉතින් ඉන්න හම්බ වෙනවා හොඳයි. පීනමක් ගන්න හම්බ වෙනවා හොඳයි. හෙල්ලෙන්න පෙරලෙන්න පීන පුළුවන් හොඳයි කියලා ලොයිට් ඇන් ඉන් ඒජන්ට් කියලා. ඒකෙන් ගැලවෙන්න හිත දෙන්නේ නැහැ. මේකට කිසිම මාතෘකාවක් නැතුව මට මෙහෙමම කරන් කියලා කියනවා කිය ඒක හරිය කියනවා හරිය අම්මගෙන්ම තමයි කට කියලා කිව්වකොට ඒ දරුවට තියෙන හැම වෙලේ පෝෂණය වගේ කිසිසේත්ම මේ වැනි කියලා තියෙන ඒ ධර්මවලගේ බදාවක් වෙන්නේ. ඇත්තටම හම්බෙන්නේ ප්‍රතිශක්තිය. දැන් මම බලයි කරගන්න තියෙන දේ කෙනෙක් දෙන්නේ ඒක කලින් නැති ධර්මවල බලයක් තියෙන්නේ. ඉස්සර තමයි කරන්නේ. ඒ වගේ තමයි දැනටම දෙනෙක් කාටක කටකම අනේකුල් සම්බුරටම කිවිච්චලා උගාවුත් එන්නේ ඒකේ තියෙන පෙරණියේ මේ ප්‍රශ්නයයි. ඒ විහිරියාව එකක් තමයි කවදාකවත්. ඒ කියන්නේ කී කිසි කියන්නේ. අනිවාර්යයෙන් අපි නියමම ප්‍රභාවයට කට කියලා සම්බන්ධ වෙනවා වගේ ඒ අකාලේ පවතින දී කෙලසකට පම්මාවේ කෙලසකට මුලා ක්ලේශය කෙලසකට කොහොමද කරන්නේ මොකද අපි කෙලින්ම ප්‍රභාවයට සම්බන්ධ වෙනවා අකාලිකව සම්බන්ධ වෙනවා ඒක වෙනකොට තේරුම් ගන්න මේක බුද්ධිය විඳකට ඇති දැන් හම්බෙලා තියෙන ඇති බව තේරෙන එක විතරයි මට පුළුවන් පුතේ යන්න කියලා කියනවා ඊට පස්සේ ඒ මුදල ඒකට අදාළ ඒකට අවශ්‍ය කරන අනුකුත් අනුග්‍රහ සාධාරණලාභියත් අනුග්‍රහ කරන යනකොට විතර විතර විතර ඒ අභිප්‍රමෝදයේ කියන අමානුෂික රතිය එන්න පටන් අරගත්තා පස්සේ ඒ කුතිරට එන්න පටන් අර ගන්නවා මෙච්චර කල් අපි ඇහෙන් කයෙන් දිවෙන් කයෙන් මනසින් මේ දේවල් කරන්ට සාමාන්‍ය රසාව නැතුව අතිකාල දේවවක් කරන පිටරට කියලා දැනුවා. නමුත් මේ මූලික ශක්තිය කොතන හිටියක් තියෙනවා. ඒ නිසා පිටුවන් දුවන දුවන වෙන්නේ මොකද්ද? මේ ශක්තිය පිළිතට යනවා. අපි කාය සංකාපටි නාකාර මනෝකාර නතර කරන නතර කළා. මූලික ප්‍රබවයේ යන්නේ යන්නේ යන්නේ පුදුම කිරිලාක්. ඒක කියන්නේ ධම්ම ඕජා කියලා. ධම්ම ඕජා. ධම්මයෙන්ම ලැබෙන ඕජාවක් ලැබෙනකොට ඒක තමයි අපිට තියෙන ප්‍රථම ප්‍රථම වූ සුවසේවා. අපේ කාය මනස සමතන ෆීලිං ඉෆෙක්ට් එක කියලා කියන්නේ. සුවසේවාවෙන් ඔක්කොම තමයි. ඒක ඕනම කෙනෙක් ඕනම රෝගියෙක් සුවයකට මොනම කරන්නට හෝ අන්නේ කියන විශ්වාසය ඇති වෙනවා. මම කියන්නේ භාවනා නෙවෙයි ඒ විශ්වාසය තුනක් පස්සේ ඉතින් සුවයකට කරන්නේ. ඉතින් මෙන්න මේ පැත්තේ යාවාසින් සර්වචනාවේ තියෙන මහා කරුණාව නිසා කවුරු නොපිළිගත්තා ඕකේ ජීවිතේ නැත්නම් අපේ මේ තියෙන කෙලෙස්කට මේ කෞකාර ජීවිතය අපි මෙයාගේ ඉක්ලේජි මොහොතේ මොහොතේ යනකොට කියලා හිතුවද උනාසි 84000 ධර්මස්කන්ධේ මාතේ 45ක් අවුරුද්දක් දිවාරාත්‍රි මේක නොවේ මාතේ ඔප්පු කරලා තියෙනවා පුළුවන් ඉස්සතේ තියෙනවා පුළුවන් අපි පමාවවත් තමාම කාර්ය වෙනවා අප්‍රමාද වෙන්න දෙන්න අකාලික බව නැත්නම් මූලික ප්‍රභවයට සම්බන්ධ වෙන්න වෙන්න වෙන්න අර පොරොන් කසන වාට නැතුව ඊපස්සේ කරන උගම මට මේක තමයි අර යෝනිසමනිකාර කියන වචනේ කරවතන්දි සමාන කරනවා යෝනිසමනිකාර කියන්නේ මොකක්ද ඕනම පද්ධතියක් පවපව වෙනවන කොහොම වෙනවද